අවසරයි සදැහැති පින්වත් ඔබ සියලු දෙනාටම කමඨහන වැඩසටහන අදත් අප මෙලෙසින් ආරම්භ කරන්න සූදානම් ඔබගේත් මගේත් භාවනාව සම්බන්ධයෙන් තිබෙන ගැටලු සාකච්ඡා කරන වැඩසටහන දැන කියා ගන්නා වැඩසටහන අද අප මෙලෙසින් ආරම්භ කරන්න සූදානම් වන්නේ කමඨහන වැඩසටහනේ තුන්වෙනි කොටස ඔබට පසුගිය සාකච්ඡාවන් නැරඹීමට අතපසු වුණා නම් සතිරි YouTube නාලිකාවට අනිවාර්යයෙන්ම සානස අප පසුගිය සති දෙක තුලදීම සාකච්ඡා කරන්න තියදුනා මේ භාවනාවට පෙර අප කොහොමද ලෑස්ති වෙන්න ඕනේ අපේ මනස කොහොමද මෙහෙවන්න ඕනේ අපේ බාහිර සමාජ බාහිර වටපිටාව කොහොමද සකස ගන්න ඕනේ ඒ වගේම දෛනික ජීවිතය අපි කොහොමද ගලප ගන්න ඕනේ මෙන්න මේ කාරණා ටික සම්බන්ධයෙන් සාකච්ඡා කරා දැන කියාගත්තා සානස් මට වැඩසටහනේ ආරම්භයේ විදිහටම ජනප්‍රිය මාතෘකාවකින්ම ජනප්‍රිය ප්‍රශ්නයකින්ම පටන් ගන්න සනත මේ භාවනාව නිර්වාණ මාර්ගයේදී නිර්වාණ අවබෝධයට අත්‍යවශ්‍යමද උදාහරණයක් කියන්නේ සමාජයේ නිතර කතා බහ බහට ලක් වෙන නිසා මේ සෝවන් ඵලය ලබන්න භාවනාව අත්‍යවශ්‍යයි සනස මේ කාරණාව පැහැදිලි කිරීමක් කරලා දෙන්න. පෙරවන් සරණයි සියලු දෙනාටම මම ඇත්තටම මේ බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් සහ බොහෝ දෙනෙක් ඇතැම් වෙලාවට වැරදිවට ග්‍රහණය කරගත්ත තැන භාවනාව කියන දේ සම්බන්ධයෙන් මොකද දැන් භාවේතබ්බන්ති භාවනා කියලා කියන අපි ඇති කරගන්න මානසික සංවර්ධනය මානසික දියුණුව කුසල ධර්මයන්ගේ පැත්තෙන් ඒක භාවනාවක්. එතකොට මේ භාවනාව කියන දේ කුසල ධර්මයන් વિશેහි අපිට විවිධ ආකාරයන්ගෙන් सिद्ध කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒකට භාවනාව තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ සමාධිය උපදවා ගැනීම කියන දේ. ඒ සඳහා අපි හිත භාවනා කරනවා නැතිනම් සමතේ පැත්තෙන් හිත දියුණු කරනවා. ඊට පස්සේ අපි තව පැත්තකින් භාවනාව තුළින් ප්‍රතිඵලයක් අපේක්ෂා කරනවා. ඒ තමයි ප්‍රඥාව කියන දේ දියුණු කිරීම. අපි ඒ සඳහාත් භාවනා කරනවා. අපි ඒකට කියනවා විපස්සනා පැත්තෙන් අපි භාවනා කරනවා කියලා. එතකොට මේ ආකාරයට පොදුවේ ගත්තාම භාවනාව කියන දේ අත්‍යන්තයෙන්ම ජීවිතයට අවශ්‍ය දෙයක්. හැබැයි භාවනාව කියනකොට අර අපේ සමාජය තුළ බොහෝ දෙනෙක් බොහොම පටු රාමුවක් ඔස්සේ භාවනාව කියන එක පිළිබඳව හඳුනාගෙන තිබෙනවා. මම හිතනවා ඒක තමයි භාවනාව කියන එකට ඔය ප්‍රශ්නේ පැන නගින්න තියෙන මූලිකම හේතුව කියලා. ඒ කියන්නේ දැන් අපි ඉඳගෙන ඉන්න එක ඉඳගෙන කීරියවකින් පැත්තකට වෙලා වාඩි වෙලා අපි මේ අපක්ෂ දස්සක් තියාගෙන කරන මේක තමයි භාවනාව කියලා හිතාගෙන ඉන්නවා. ඒක තමයි ඇත්තටම භාවනාව පිළිබඳව එහෙම මතවාදයක් ගොඩනැගෙන්නට තියෙන මේ ප්‍රශ්නේ. ඒකට ඇත්තටම භාවනාව කියලා කියන්නේ මොකද්ද? භාවනාව කියලා කියන්නේ සමාධිය හෝ ප්‍රඥාව උපදවා ගැනීම සඳහා අපි යම් ආකාරයකට සිත කුසල මාර්ගයක අපි රැගෙන යනවා නම් කොටිම කියලා නම් මේ භාවනාවක් කියලා අපිට හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට යම් තැනක අපි සිත පවත්වනවා නම් කියනකොට අපිට සිත පවත්වන්නට ස්ථාන හැටියට අපිට කර්මස්ථාන සමතහන් දකින්නට පුළුවන්. සමසතලිස් කමතහන් කියලා අපි කියනවා. සමත වශයෙන් සිත තබනකොට කමතහන් 40ක අපිට සිත පවත්වන්නට පුළුවන්කම තිබෙනවා කියන එක. එතකොට දැන් නිවන් දැකීම සඳහා භාවනාව අවශ්‍යමද? ඇත්තටම නිවන් දැකීම සඳහා භාවනාව අත්‍යවශ්‍යයි. භාවනාව නැතිව කාටවත් නිවන් දකින්නට බැහැ. ඒක තමයි සරලම පිළිතුර. ඒකට ඒකෙන් කියන්නේ පැත්තකට වෙලා ඉඳගෙන කරලා විතරද නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ. නෑ වැඩ කරන ගමන් යෝනිසෝ මනසිකාරයේ පැවැත්වීමක් භාවනාවම තමයි. ධර්ම ශ්‍රවණය කරනවා කියන එක තුළ ඊට අනුරූපීව දේශනාවට අනුව තමන්ගේ මනස රැගෙන යනවා කියන එක තුලක් සිද්ධ වෙන්නේ භාවනාවම තමයි. ඒ වගේම එක තැනකට වෙලා ඉඳගෙන අපි යම් මානසිකාරයක් තුළ අපි පවත්ගෙන යනවා නම් යම් අරමුණක කර්මස්ථානයක ඒකට අපි එකක් කියන භාවනාවම තමයි ඒක. එතකොට මේ ආදී ලෙස අපිට මේ හැම තැනකදීම සිද්ධ වෙන්නේ භාවනාව. චිත්ත කුසල ධර්මයක භාවිත කිරීම, දිනු කිරීම, සමාධි හෝ ප්‍රඥාව අපේක්ෂාවෙන් කරනු ලබන දිනුවක් තමයි මේ හැම තැනකදීම සිද්ධ වෙන්නේ. ඒකට කවුරු හරි කියනවා නම් මේ විදිහේ ක්‍රමවේදයකින් තොරව කාට හරි නිවන් දකින්නට පුළුවන් කියලා මම හිතන්නේ ඒක විද්‍යමාන වෙන ස්වභාවයක් නෙමෙයි. يعني එක්ක තමන් යෝනිසෝ මනසිකාරය කියන දේ නැතුව නිවන් දකින්නවා කියන එක ඒක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඉතින් ඒ යෝනිසෝ මනසිකාරයම තමයි භාවනාව කියලා කියන්නේ. 아무තු දෙයක් නෙමෙයි භාවනාව කියලා කියන්නේ. කෙනෙක් හිතනවා අපි භාවනා කරන්න ඕනේද කියලා. ඔය ඒ විදිහට ගත්තම භාවනා කරන්න ඕනේ අනිවාර්යෙන්. භාවනා නොකර නිවන් දකින්න බෑ. ඒත් ඒකෙන් කියන්නේ අපි අර ඉඳගෙනම පැත්තකට වෙලා ඉන්න ඕන කියන එක ගැන නෙමෙයි අපේ ජීවිතය තුළ යෙදෙන දෙයක් බවත් අපි භවනාව කියන දේ තබා ගන්නට අවශ්‍යයි. ඒ තුළ තමයි නිවන් දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඕක ඇති වෙන්න තව ඔය මිත්‍යා මතවාදයක් විදිහට සෝවාන් වෙන්න භාවනාව අවශ්‍ය නැහැ. භාවනාව අවශ්‍ය වෙන්නේ සෝවාන් ඵලයෙන් එහාට කියලා කතාවක් ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි වචන දෙකක් තියෙනවා අපි දර්ශන භූමිය සහ භාවනා භූමිය කියන්නේ. දර්ශන භූමිය සහ භාවනා භූමිය කියලා. ඒකට දර්ශන භූමිය කියලා කියන්නේ සෝතාපට්ටි මාර්ගයේ උපදවා ගැනීම තමයි දර්ශන භූමියට පැමිණීම කියලා කියන්නේ. භාවනා භූමිය කියලා කියනවා සෝවාන් මාර්ගයෙන් සෝවාන් ඵලයටපත් වුණ කෙනෙක්ින් මත්ෙහි මාර්ගඵල අධිගමනය ලැබීම සඳහා ඒ මාර්ගය භාවිත කිරීම කියන එක. ඒකට මේ දෙකෙන් සඳහන් කරන්නේ මොකද්ද? මේ දෙකෙන් ඇත්තටම මේ සඳහන් කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි දැන් දර්ශන භූමිය කියලා කියන්නේ පළමුවර දර්ශනය උපදවා ගැනීම. ඒ කියන්නේ සෝවාන් මාර්ගයේ උපදිනවා කියලා කියන්නේ යාට ලෝකෝත්තර මාර්ගයේ උපදිනවා කියන එකනේ. එතකොට ලෝකෝත්තර මාර්ගයේ උපදවා ගැනීම තමයි දර්ශන භූමිය කියලා කියන්නේ. ලෝකෝත්තර මාර්ගයේ උපදවගත්තට පස්සේ එයාට භාවනා භූමිය කියලා කියන්නේ එයාට ලෝකෝත්තර මාර්ගයේ උපදවාගෙන ලෝකෝත්තර ඥාන දර්ශනයක් දැන් තියෙනවා එයාට එතනින් එහාට වඩන්නේ. උපදෝගත්ත ඥාන දර්ශනය තමයි එතනින් එහාට වඩන්නේ. ඒ නිසා එතනින් එහාට තියෙන භාවනා භූමිය කියලා හඳුන්වනවා. ඒකට ඔය වචන දෙක නිසා කෙනෙක් හිතනවා මේ භාවනා කිරීම කියලා කියන ලෝකෝත්තර උපදෝගත්ත මාර්ගය එතන ඉඳලා දිනු කළ යුතුයි කියලා ඒකට භාවනා භූමියයි කියලා හඳුන්වපු නිසා හිතනවා භාවනාව කියන එක කියන්නේ ඒ කොටස තමයි කියලා. මේක සාවද්‍ය අදහසක්. භාවනාව කියන්නේ ඒ කොටස නෙමෙයි. ඒක භාවනා භූමිය කියලා හඳුන්වන්නේ ඒක අර දර්ශනය භාවිත කරන නිසා. හැබැයි පොදුවේ ගත්තාම අපි භාවනා කියන වචනය තුලින් අපි ගන්නේ අර සෝවාන් ඵලයට පත්වන කෙනෙක් අනුගමනය කරන ක්‍රියාපිළිවෙත විදිහට උපදෝගත්ත දර්ශනය භාවිත කිරීම කියන තැන නෙමෙයි. සෝවාන් මාර්ගයේ ඉපදවීම පිණිස කුසල මාර්ගයේ සිත දියුණු කිරීම, සිත වැඩිම තමයි අපි භාවනාව කියලා පෙර ආසු ඉඳලම කතා කරන පොදු දේ බවට පත් වෙන්නේ. එතකොට මේ පොදුවේ කතා කරන දේ අර කොටස විතරක් සීමා කරලා කෙනෙක් දක්වලා කියනවා මේ භාවනා කරන්න ඕනේ මොනවා හරි බණ අහන එක විතරයි කරන්න පුළුවන් භාවනා කරනවා කියන එක සෝවාන් වෙලා කරන්න ඕන දෙයක් කියලා සමහර විට කෙනෙක් පැහැදිලි කරනවා. ඇත්තටම මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේම භාවනාව තමයි. එතකොට යෝනිසෝ මනසිකාරය අහගත්ත දේ පිළිබඳව මනසිකාරය කරලා කෙනෙකුට සෝවාන් වෙන්න බෑ නම් අහගෙන ඉන්න එක තුළින් පමණක්ම නම් සෝවාන් වෙන්න පුළුවන්කම තියෙනවා. අපිට මේ ශාසනයේ පහළ වෙච්ච අර වනාන්තර වලට ගිහිල්ලා විවේක කරලා මේ පහළ වෙච්ච මේ මාර්ගඵලාදීගම උපදෝගත්ත බෝතරුන් වහන්සේලාගේ කතා අයින් කරන්න වෙනවානේ. ඒ කියන්නේ යෝනිසෝමනසිකාරය තුළ එහෙම දෙයක් කරන්න බෑ නේද? ඒ වගේම අපිට යෝනිසෝමනසිකාරය කියන වගේ දේවල් සෝතාපට්ඨ යන්න ඕනේ අපිට අයින් කරන්න වෙනවා. යෝනිසෝමනසිකාරය පවත්නවා වගේ දෙයක් තුළ තමයි සෝතාපට්ටි ඵලයටපත් වෙන්නේ උපනිශ්‍රේ වෙනවා කියලා දක්වන දේවල්. විමුක්ත ආයතන හැටියට පෙන්වන තැන් තැන්වලදී අපිට මේ දේවල් අයින් කරන්න වෙනවා. එතකොට දැන් ධර්මානුකූල විවරණයක් විදිහට ගත්තාම යෝනිසෝ මනසිකාරය අපිට සෝවාන් ඵලයටපත් වීම සඳහා අත්‍යන්තයෙන්ම උපකාර වන ධර්මයක්. අවශ්‍යයි. ඒ තුළ තමයි සෝතාපට්ටි ඵලය සාධනය කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් යෝනිසෝ මනසිකාරය සහ භාවනාව කියලා කියන්නේ කොටස් දෙකක් නෙමෙයි. එකම ධර්ම එකම කොටස. එනිසා භාවනාවෙන් තොරව නිවන් දකින්නවා කියන එක කොයිම විදිහකටවත් වෙන්නේ නැහැ. එනිසා දකින්න එපා භාවනාව කියලා කියන්නේ ඉඳගෙන පැත්තකට වෙලා කරන ඒ ඉරියව් පැවැත්මවත්. එහෙමත් නැතිනම් සෝවාන් ඵලයට පත් වෙලා එතනින් එහාට උපදවගත්ත මාර්ගයේ භාවිත කිරීම පමණක්මවත් නෙමෙයි භාවනාව කියලා කියන්නේ. සෝවාන් මාර්ගයේ ඉපදවීම සඳහා අපි සිද්ධ කරන්නේ භාවනා කිරීමම තමයි. ඒකෝට මේ සියල්ලම පොදුවේ ගත්තාම භාවනාව කියන කොටසට අයිති දේවල්. ඒතකොට සෝවාන් වීම පිණිසත් භාවනා කරන්න ඕනේ. සෝවාන් ඵලය උපදෝගෙනත් භාවනා කරන්නට ඕනේ. ඒතකොට මේ සියල්ලම පොදුවේ භාවනාවෙහි ලබන ප්‍රතිඵල. දර්ශන භූමියටපත් වෙන්නේ භාවනාව තුළින් දර්ශන භූමියටපත් වෙන කෙනා ඒ උපදෝගත්ත දර්ශනය තමයි ඊට පස්සේ ආභාවිත කරන්නේ. ඒ නිසා ඒක භාවනා භූමිය කියලා හඳුන්වනවා. දැන් භාවනා භූමිය කිව්ව පමණින් එතන ඉඳලා විතරයි භාවනාව තියෙන්නේ කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ. නෑ. ඒ නිසා බණ අහලා විතරයි සෝවාන් වෙන්න පුළුවන් කියන එක ඊටාම ධර්ම විරෝධී ආවද්ද ප්‍රකාශනය. එහෙමයි සන්නාස. සනස ඒ කාරණාවත් එක්ක මට පැහැදිලි කිරීමක් කරලා දෙන්න කලින් මේ භාවනාවෙන් ප්‍රහාණය වන ධර්ම මොනවද සන්නස? මේ මේ මේ පිළිබඳව දැනගෙන භාවනාවට යොමු වෙන එක හොඳයි කියලා හිතනවා සන්නස. භාවනාවෙන් අපිට ප්‍රහාණය කරන්න බැරි කෙලෙසක් ඇත්තටම නැහැ. දැන් සෝවාන් වෙන කරන්න ඕනේ අපි භාවනා කරන එක නම් සෝවාන් වෙන කෙනා සකදාගාමී වෙන්න කරන්න ඕනේ භාවනා කරන එක නම් සකදාගාමී කෙනා අනාගාමී වෙන්න කරන්න ඕනේ අනාගාමී කෙනා රහත් වෙන්න කරන්න ඕනේ භාවනා කරන එක නම් එහෙනම් භාවනාවෙන් ප්‍රහාණය නොකළ හැක්කා වූ කෙලෙෂයක් ඇත්තේ නැහැ පොදුවේ ගත්තාම සියලුම සංකලේශයේ ධර්මයන් භාවනාවෙන් අපිට ප්‍රහාණය කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට දැන් භාවනාවට මූලික වශයෙන්ම ප්‍රවේශය සලසා ගන්න කෙනෙක්. ඉස්සෙල්ලාම එයා තේරුම් ගන්නට ඕනේ එයාගේ මනසේ පවත්නා ස්වභාවය පිළිබඳව. මම හිතනවා අපි පසුගිය සාකච්ඡාව තුළිනුත් ඒ පිළිබඳව යම් පමණකට අවබෝධයක් ලබා ගත්තා. තමන්ගේ මනස වැඩ කරන විදිහ පිළිබඳව අපි දන්නේ නැතිනම් අපිට පුළුවන් කමක් නැත්තේ නැහැ මේ භාවනාව පිළිබඳව ඉදිරියක් පවත්වන්නට. කියන්නේ තමන්ගේ ජීවිතේ තමන්ගේ සිතේ තමන්ගේ සිතුවිලි ඇතිවන විදිහ ඒ පරිසරය අවස්ථාවන් පිළිබඳව දැනුමක් නැත්නම් ඒ දැනුම නැති කෙනාට පුළුවන් කමක් නැත්තේ නැහැ මේ සමාධිය වඩනවා කියන දේ කරන්න භාවනාව කරනවා කියන දේ සිද්ධ කරන්නට. ඒක හරියට මේ ගවයන් ගැන දන්නේ නැති ගොපල්ලෙක් ගවය බලාගන්න ගියොත් එයා ගවයන්ට සලකන්න ඕනේ විදිහ කැම දීම ටික දන්නේ නැත්නම් සුදුසු ප්‍රදේශ වාසය කළ යුතු ප්‍රදේශ දන්නේ නැත්නම් එතකොට දුහුමායනාදී දේ දන්නේ නැත්නම් හන්තොට දන්නේ නැත්නම් රැඳිය යුතු ප්‍රදේශ දන්නේ නැත්නම් මේ කිසිවක්ම ගවයන් පිළිබඳව දන්නේ නැති මේ කෙනා ගවය රකින්න සුදුසු කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වගේ මේ සිත පිළිබඳව අවබෝධ නොකොට ගන්න තැනත්තා සිතේ ස්වභාවය පිළිබඳව තේරුම් නොගන්න තැනත්තා කිසිම කලක චිත්ත සමාධිය උපදවන්නට සුදුසු කෙනෙක් බවට පත්වන්නේ නැහැ. ඒ නිසා Tamange සිතේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දැනුමත් එක් තමයි භාවනාවට යොමු විය යුත්තේ. එතකොට තමයි ඔහුට භාවනාවෙන් ප්‍රතිඵල ලබන්නට පුළුවන්කම තිබෙන්නේ. يعني Tamange හිතේ ලෝභය වැඩිද, එමත් නැතිනම් ද්වේෂය වැඩිද, මෝහය වැඩිද, ශ්‍රද්ධාව, විතර්කය, ප්‍රඥාව මේ ආදී මොන ධර්මයක්ද වැඩි? මේ Tamange හිතේ වැඩි වෙන ධර්මයන් පිළිබඳව Tamanට නුවණක් තිබුණොත් අන්න ඒ පුද්ගලයාට තමයි පුළුවන්කම තියෙන්නේ ඒ අදාළ ධර්මයක් එක්ක ඉතුරු ධර්ම එකතු කරගෙන යන්නේ කොහොමද? කෙලේශයක් වැඩි නම් ඒ කෙලේශය ප්‍රහාණය කිරීම සඳහා Taman වැඩි යුතු ධර්ම කොටහසේ මොනවද? මෙන්න මේ වගේ පැතිකඩ වලින් මානසිකාරය පවත්වන්නට පුළුවන්කම තියෙන්නේ Tamanගේ හිත පිළිබඳව මූලික දැනුම් පද්ධතියක් තියෙන මූලික වශයෙන් අවබෝධයක් තියෙන කෙනෙකුට. ඒ හින්දා ඒ අවබෝධය තමයි අපි මුලින්ම ඇති කරගන්නට ඕනේ. අන්න ඒ නිසායි තමන් තමන්ගේ හිත පිළිබඳව තේරුම් ගන්නට ඕනේ කියලා කිව්වේ. ඒකට භාවනාව තුළින් මුලින්ම ප්‍රහාණයට ලක් වෙන්නේ අන්න ඒ තමන්ගේ හිතේ බොහොම වැඩිව තිබෙන අධිමත්ව තිබෙන කෙලෙස් ධර්මයන් තමයි මුලින්ම ප්‍රහාණයට ලක් වෙන්නේ. ද්වේෂයෙන් බොහොම එල්පී ගිය පුද්ගලයෙකුට නිරන්තරයෙන්ම ඇවිදී ගත්ත පුද්ගලයෙකුට භාවනාවෙන් ලබන ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් කමක් නැහැ ද්වේෂයට ප්‍රතිකර්ම කරන්නේ නැතුව. රාගයෙන් එල්පී කියපු පුද්ගලයෙකුට ඒ රාගය අධිමත්ව වාසය කරනකොට ඔහුට භවනාවෙන් ප්‍රතිකර්මයක් කරන්නට පුළුවන් කමක් නැහැ. අර රාගය ප්‍රහාණය නොකොට රාගය යටපත් කිරීමක් නොකොට. එහෙනම් ඒ පුද්ගලයාට සිද්ධ වෙනවා රාගය ප්‍රහාණය කිරීම සඳහා අවශ්‍ය වන කමතහනක් ඒ මානසිකාරයේ පැවැත්මේ විදිහක් අනුගමනය කරන්නට. ද්වේෂය වැඩිපුර තියෙන පුද්ගලයෙකුට සිද්ධ වෙනවා. ද්වේෂය යටපත් වෙන විදිහට මානසිකාර විදිහක් අනුගමනය කරන්නට සිද්ධ වෙනවා. ඒකට මූලික වශයෙන්ම ධර්මයන්, කෙලෙස් ධර්මයන් ප්‍රහාණයට ලක් වෙන්නේ මොන ආකාරයකද කියලා බැලුවොත් අන්න ඒ විදිහ අදිමත්ත කෙලෙස් තමයි ප්‍රහාණයට ලක්වීම සිද්ධ වෙන්නේ. එතකොට මේ කෙලෙස් ප්‍රහාණය කිරීම කියන එක දිහා අපි බැලුවාම අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා තදංග විස්කම්බන සහ සමුච්ඡේද වශයෙන් අපි කෙලස් ධර්මයන් ප්‍රහාණයට ලක් කිරීම සිදු කරනවා. ඒකට තදංග ප්‍රහාණය කියලා කියනකොට අපි ඒ ඒ අවස්ථානුරූපීව අවස්ථානුකූලව ඒ කෙලස් ධර්මයන්ගේ ප්‍රහාණයට ලක් කිරීම සිදු කරනවා. අපි මූලික වශයෙන්ම භාවනා මනසිකාරය තුළින් කරන්නේ තදංග වශයෙන් කෙලස් ධර්මයන් ප්‍රහාණය කිරීමක් තමයි ඒ ඒ මානසිකාරයේ පැවැත්වීම තුළ සිද්ධ කරන්නේ. ද්වේෂය වැඩෙන කෙනෙක් නිතර නිතර ද්වේෂය ඇති නොවීම සඳහා තමන්ගේ ස්වභාවය පිළිබඳව තේරුම් අරගෙන එයා මෛත්‍රී සහගත සිතුවිලි වල තමන්ගේ සිත නිරන්තරයෙන්ම පවත්වනවා. ඒ මෛත්‍රී සහගත සිත නැවත නැවත පවත්වන්නේ කුමක් සඳහාද? ද්වේෂය යටපත් කිරීම සඳහා. ඒකට අන්නේ තරහ ද්වේෂය යටපත් කරනවා කියන එක තුළ මූලිකවම සිද්ධ වෙන්නේ තදංග වශයෙන් මේ ප්‍රහාණයට ලක් කිරීම. ඒ විදිහටම තමයි මේ පුද්ගලයාට පුළුවන්කම තියනවා නම් ඒ තුළ උපචාර අර්පණා සමාධියෙන් උපදවන්නට එබඳු මට්ටමකටපත් වෙනකොට අර කෙලෙස් සහිත බව සංකලේශී භාවය අකුසලයන් විෂ්ඨම්මන වශයෙන් ප්‍රහාණය කරන්න පුළුවන්. එතකොට තදංග ප්‍රහාණයට වඩා බොහොම බලවත් වෙනවා විෂ්ඨම්මන ප්‍රහාණය. ඒක කෙලෙස් ධර්මයන් සම්පූර්ණම ඉවත් කිරීමකට ලක් කරන මේ මනසේ නැවත නැවත ඇසුරු නොවන ස්වභාවයකට. තදංග වශයෙන් කරපු ප්‍රහාණය අපේ උත්සාහය තියනකන් තියෙන උත්සාහය අත්හැරුණාම ඉදිරිපත් වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි විස්කම්බන ප්‍රහාණයකට ලක් වුණාම ඒ කෙලෙස් ධර්මයන් නැවත උපදින්නට තියෙන ඉඩකඩ බොහොම අඩුයි. දැන් උපදින්නේ නැම නෙමෙයි. උපදින්න තියෙන ඉඩකඩ බොහොම අඩු වෙලා ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි ලෝකෝත්තර මාර්ගය තුළින් මේ සංකලේශී බව ප්‍රහාණය කරනකොට අපි ඒකට කියනවා සමුච්ඡේද ප්‍රහාණය කියලා. ඒ කෙලෙස්ේ නැවත උපදින්නේ නැති තත්වයට අපි මේ කෙලෙස් ධර්මයන් ප්‍රහාණයට ලක් කිරීම සිදු කරනවා. එතකොට යම් හේතුවක් නිසා නම් ඒ කෙලෙස් ධර්මය උපදින්නේ ඒ හේතුවත් එක්කම අපිට පුළුවන්කම තියෙනවා ඒ කෙලෙස්ය කියන දේ දුරු කරලා දාන්නට. එතකොට ඒ විදිහට කෙලෙස් ධර්මයන් දුරු කිරීම තුළ අපිට නැවත ඒ කෙලෙස්යේ උපදින්නට තියෙන පරිසරය තමයි අපි විනාශ කරන්නේ. ඒකට අපි කියන සමුච්ඡේද ප්‍රහාණය කියලා. සහ මුලින්ම කෙලෙස්ය නැවත නූපදින තත්ත්වයට පත් කිරීම. මේ ආකාර ත්‍රිවිධ ප්‍රහාණයම අපිට සිද්ධ කරන්න තියෙන්නේ අපේ මනස භාවිත කිරීම තුළින් එහෙමත් නැතිනම් භාවනාව තුළින් තමයි අපිට මේ කරුණ සාධනය කරගන්නට තියෙන්නේ. එහෙමයි සංඥාන්ත. සනක මේ මේ කාරණාත් එක්කම අපි පෙර වැඩසටහන් වලදීත් සාකච්ඡා කරලා දැන් ඔබ වහන්සේ දේශනා කරලා තියෙනවා මේ මේ භාවනාව තෝරා ගැනීමේදී ඒට බලපාන චරිත නානත්වය කොහොමද අපි දැනගන්න ඕනේ සංඥා. ඒක මම හිතනවා අදත් පැහැදිලි කිරීමක් විදිහට කරොත් හොඳයි කියලා කියනවා. ඇත්තටම මේ දැන් භාවනාව කියනකොට ඒක අපේ සම්ප්‍රදාය තුළ ගොඩනැගුණු දෙයක් තමයි මේ භාවනා චරිතය. එතෙන් තමන්ගේ චරිත ස්වභාවය අනුව භාවනාව කියන දේ වර්ගීකරණය කිරීම කියන දේ ඒකට බොහොම ධර්මානුකූල පසුබිමකුත් තියෙනවා සහ ඒක අනිවාර්යෙන්ම හේම විය යුතුමයි කියලා නියමයක් ඇත්තේ නැහැ. ඒත් දැන් අපිට ගත්තාම විවිධ චරිත සමාජය තුළ වාසය කරනවා විවිධ චරිත. ඒකට සමහර චරිත ගත්තාම මේ චරිතවල රාගය බොහොම අධිමත් ඒ රාග චරිත තියෙනවා. ද්වේෂ චරිත තියෙනවා, මෝහ චරිත තියෙනවා. ඒ වගේම ශ්‍රද්ධා චරිත තියෙනවා, විතක්ක චරිත තියෙනවා, බුද්ධි චරිත තියෙනවා. මේ ආදීස චරිත අපිට හඳුනා ගන්නට පුළුවන් විවිධාකාර චරිත. ඒකට ඔయిత වඩා වෙනස් වෙන චරිතත් අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම ওই චරිතවල මිශ්‍රණක් හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙහිදී ප්‍රධාන වශයෙන්ම රාජචරිතයක් කියන තැනදී තමාගේ රාජචරිත ස්වභාවය තමන්ට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ තමන්ගේ හිතට නැවත නැවත උපදින්නේ රාග සහිත සිතුවිලිම නම් තමන්ගේ හිතට නැවත නැවත ඇති වෙන්නේ නැවත නැවත උපදින්නේ රාග සහිත සිතුවිලි වෙනකොට ඒ රාග සහිත සිතුවිලි උපදින තැනක ඒ දේ අදිමත්ව තමන්ගේ ජීවිතේ ක්‍රියාත්මක වන බව තේරෙනවා නම් ඒක ආධිචාරිතයේ තියෙන ස්වභාවයක්. ඒක රාගය කියන එක එයාගේ ජීවිතේ ප්‍රධාන වශයෙන් එයාට බලපෑම් කරන දේ බවට පත් වෙනවා. ඒකට රාගචරිතයක තියෙන ස්වභාවය අපිට හඳුනා ගන්නට පුළුවන්. එයා ගොඩක් වෙලාවට පිරිසිදු බව පිළිබඳව බලාපොරොත්තු වෙනවා. ඒ දේ පිළිබඳව කැමතියි. ඒක බොහොම ලස්සන දේවල් පිළිබඳව ඔහුගේ සිත නිරන්තරයෙන්ම නැඹුරු වෙනවා ප්‍රභාස්වර වර්ණයන් පිළිබඳව සිත නැඹුරු වෙනවා ඒ වගේම අතුගෑවක් පිළිවෙලකට යා බොහොම තාම ලස්සනට අතුපතු ගන්නවා ඒ වගේම ඇවිද්දත් යා බොහොම සමෝපාතබ්බින් ඇවිදින්න තමයි උත්සාහවත් වෙන්නේ ඒ විදිහට යාගේ තියෙනවා යම් විදිහක් යම් ක්‍රමයක් ඒක අපිට කායික චරිතය හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා බාහිර ලක්ෂණ වලිනුත් ඒකට කෙනෙකුට හිතෙන්න පුළුවන් හැම රාග චරිතයක්ම මේ විදිහට පිළිසුදුව ඉන්නවද කියලා. නැත්නම් ඕක වෙනස් වෙන්න පුළුවන් කමක් නැතුවා නෙමෙයි ඒකයි කියන්නේ මේක ඒකාන්ත ලෙස වර්ගීකරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇතම් පිට ඇතම් රාග චරිතයක් බොහොම රාගයේ වැඩි බව නිසාම එයා පිරිසිදු බව නැති වෙන්න පුළුවන්. ඒක ඒකත් හේතුවක් වෙන්න පුළුවන්කම තියෙන නිසා එහෙම අදිමත්ව යන දේවලුත් නැතුවා නෙමෙයි. එහෙනම් නමුත් පොදුවේ ගත්තාම පොදු ලක්ෂණයක්. ඒ කියන්නේ බොහොම කලාතුරකින් අවස්ථාවක හැරෙනකොට සාම්‍ය ලක්ෂණයක් අපි ගත්තාම හැම හැමදෙනාටම පොදුවේ අපිට දකින්නට පුළුවන් ඔන්න ඒ වගේ ලක්ෂණ ටිකක්. ඒකට ඕක විනිශ්චය කරගන්න පුළුවන්කම වඩාත්ම තියෙන Tamanටනේ. Taman දන්නවනේ Tamanගේ හිත වැඩ කරන්නේ කොහොමද කියලා. ඒකට Tamanගේ හිතේ නැවත නැවත සුබ සංඥාවම නම් ප්‍රකට වෙන්නේ. ලක්ෂණ දේවල් පිළිබඳවම නම් Tamanගේ සිත නැවත නැවත අරමුණු කරමින් යැලෙන්න යන්නේ. ඒකට අනිත් පරිසරවල බොහොම ඉක්මනින් ගැටිලා තමන් හිතට කැමති අරමුණු ළඟා කර ගැනීම සඳහා ඕනවටත් වඩා කෙනෙක් මැදිහත් වෙනවා නම් ඒ වගේම බොහොම මේ ඒ ප්‍රේමනාප ස්ත්‍රී පුරුෂාදී ආරම්මණයන් පිළිබඳව තමන්ගේ හිත නිතර ලොල් නම් ඒ අරමුණු පසුපස්සේ හඹාගෙන යනවා නම් අන්න තමන්ටම තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා තමන්ගේ චරිතය රාග චරිතයක් කියන එක. ඒකට රාග චරිතයක් හිමි පුද්ගලයා විසින් භාවනාවට ප්‍රවේශය සලස ගන්නකොට එයා භාවනාවට ප්‍රවේශය සලසා ගැනීමේදී අර උත්සන්න රාගය යටපත් කිරීම කියන එක වැදගත් වෙනවා. අර අපි මුලින් සඳහන් කළා වගේම රාගය බොහොම ප්‍රබලව නැගෙනකොට අපට පුළුවන් කමක් නැත්තේ නැහැ මොනම ආකාරයකටවත් මොනම විදියකටවත් අනිකුත් ධර්ම මානසිකාරයක් පවත්වන්නට. ඊට වඩා රාගය බොහොම ප්‍රබල වේ පුද්ගලයාට බලපෑම් කරන නිසා. නිසා රාගයට ප්‍රතිවිරුද්ධ වන ධර්මයක් අපි මනස තුළ භාවිත කිරීම සිද්ධ කළ යුතුයි. රාගයට ප්‍රතිවිරුද්ධව වෙන මානසිකාරයේ බවට පත් වෙන ප්‍රධානතම මානසිකාරය තමයි අසුභය කියලා කියන්නේ. නිසා අසුභ මානසිකාරයක් පවත්වන්නට යනවනම් ඒක රාගයේ යටපත් කිරීම සඳහා උපනිශ්‍රය වන හේතු වෙන දෙයක්. සමහර වෙලාවට රාග චරිතයකට අසුභය පිළිබඳව හිත නැමෙන්නේ නැති වෙන්න පුළුවන්. අසුභ සංඥාවක් පිළිබඳව හිත තැබුවට එයාගේ හිතේක පිළිගන්න සූදානම් නැති වෙන්න පුළුවන්. හැබැයි අපි මේ අසුභ නිමිති පිළිබඳව අපි නැවත නැවත මනස භාවිත කිරීම කරන්න ඕනේ. මේක මුලින් මුලින් පොඩ්ඩක් අපිට එපා වෙන ගතියක් ආවට මේක නැවත නැවත භාවිත කරන එක තුළ තමයි අපිට මේක මනසට කාවත් ගන්න පුළුවන්කම තියෙන්නේ. මේ රූපයේහි තියෙන අසුබ ස්වභාවය පිළිබඳව. ඒ වගේම තමයි ආදීනව ස්වභාවය පිළිබඳව. රාගය තුළ තිබෙන ආදීනවය, ඒ වගේම ඒබඳු පැවැත්මකට යෑම තුළ අපිට විඳින්න තියෙන ආදීනවයක්, මේ ආදී ලෙස අපි ඒබඳු ධර්මයන්ගේ තිබෙන ආදීනවය පිළිබඳව හොඳට මනසට නැගෙන විදිහට මානසිකාරයේ පැවැත්වීම. ඒකට මේකේදී අසුබය තමයි ඇත්තටම ප්‍රධානම මානසිකාරයේ බවට පත් වෙන්නේ. දෙතිස් කුණප කොටහසයන් පිළිබඳව තමන්ගේ මනස පැවැත්වීම, ඒ වගේම නවසීවතිකාදී ධර්මයන් පිළිබඳව තමන්ගේ මනස පැවැත්වීම මේ ආදී දේවල් තුළින් අපිට ඒ රාගය යටපත් කරගන්නට පුළුවන්කම තිබෙනවා. සමහර වෙලාවකට අපිට මృతදේහයක් මృతදේහයක් කපන කපන රූප රූප ටිකක් දිහා අපි බලාගෙන හිටියම මේ ශරීර අභ්‍යන්තරයේ තියෙන ඒ බඳු සංඥාවක් අපිට මේ සමහර වෙලාවට පිළිකුලක් දනවන දෙයක් බවට පත් වෙන්න පුළුවන්. අන්නේ පටික්කුල සංඥාව ගන්න එක පිළිකුල් මුහුම අප්‍රසන්නයි කියන සංඥාව අරගෙන ඒ සංඥාව ආදේශ කරගන්න. දැන් රාග චරිතය බොහොම සුචිකාමී කියලා කියවන මුලින්ම පිරිසුදු බවට බොහොම කැමතියි කියලා. ඒකට ඒ චරිතයට බොහොම අප්‍රසන්න වෙන දෙයක් තියෙනවා. ඒ අප්‍රසන්න වෙන සංඥාව ඒක ආදේශ කරන්නට ඕනේ ඒ Tamanට කැමති අරමුණු පිළිබඳව. දැන් කෙනෙක් ඉන්නවා අපි හිතමුකෝ මේක මේ දැන් අසුචිය බොහොම දුගඳයි අසුචිය බොහොම අප්‍රසන්න කරනවා. ඒකට එයාට පුළුවන් මේ රාගය යටපත් කිරීම සඳහා දුගඳ අසුචි සහගත නිශ්චිත ස්වභාවය ඒක හැම කෙනෙකුගේම කයේ තියෙන ස්වභාවයක් නේ. වමනේ කියන එක අප්‍රසන්න ස්වභාවයක්. ඒක හැම කෙනෙකුගේම කයේ තියෙන ස්වභාවයක් නේ. අර අපි බොහොම එළියෙන් අපි බොහොම ලස්සනයි කියලා අතෝපවත්ත දකින දෙයට වඩා අපි අභ්‍යන්තරයෙන් දකිනවා මෙහෙම තිබුණත් මේ ආකාරයේ දෙයක් නෙමේ රූපය කියලා හැම වෙලාවකදීම තමන්ගේ මනසට මානසිකාරය පවත්නවා. දැන් ඔහොම කිව්වහම සමහර වෙලාවට ඇතැම් වෙලාවට කෙනෙක් අපිනුත් අහලා තියෙනවා එහෙම පිළිකුලක් මට දැනෙන්නේ නැහැ නේ මේකයි පිළිකුලක් දැනෙන්නේ නැහැ කියන එක. හැබැයි අපි මතු පිටින් බලනකොට විතරයි අපිට පිළිකුල දැනෙන්නේ නැත්තේ අපිට අර සුබ සංඥාව ගොඩක් ප්‍රකටව තියෙන නිසා. දැන් පිළිකුලක් දැනෙන්නේ නැහැ කියන කෙනා සමහර වෙලාවට මේ දැන් තමන්ගේ ඇඟේ හරි කොහේ හරි යන්න ලෑස්තිලා ඉන්නකොට අසුචි ටිකක් ඇවරුනොත් එහෙම ඒ වෙලාවට ඒ ගැන පිළිකුලක් නැද්ද? පිළිකුලක් තියෙනවානේ. ඒවලු දෙයක් තමන් ඉන්න තැනකදී මේ දැන් සමහර වෙලාවට බොහොම ලස්සන කෙස් කලබක් කියලා කෙස් ගැන හිතන්න ගියාට අසුචි දැනෙන්නේ නැහැ තමයි. හැබැයි Tamanට තේරෙනකොට දැන් මේ Taman කන බස් ටිකේ කෙස් ගස් ටිකක් තියෙනවා දැක්කම අප්‍රසන්න බවක් Tamanට දැනෙනවානේ. එතකොට අන්න ඒ වගේ Tamanට අසුබේ දැනෙන අවස්ථාවක ඒක පිළිකුල් නිසානේ අපිට ඒක සුසුදු දෙයක්, ඒක පිරිසුදු දෙයක් නොවන නිසානේ අපිට ඒ ගැන පිළිකුලක් ඇති වෙන්නේ. අන්න ඒ වගේ තැන්වලදී දැනෙන පිළිකුල් නිස්සිත ස්වභාවයෙන් අපි උපුටලා අරගෙන ආදේශ කරන්න ඕනේ ඒ රූපේට. ඒකට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මේ මේ විදිහට අපි කළ යුතුද කියලා. අර රාගය යටපත් කිරීම සඳහා ඇත්තටම කළ යුතුයි මේක. මේකෙදී මේ ඕනවට වඩා මේ තුළ බැලීම තුළ කෙනෙකුට හිතෙන්න පුළුවන් පටිගය නේද ඇති වෙන්නේ කියලා. ඇත්තටම මේ පටිගය උපදින තැන දක්වා අපි මේක ගැටෙන්න අරගෙන යන දෙයක් එහෙම නෙමෙයි. මේකෙන් අපි බලාපොරොත්තු වෙන අර්ථයක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන අර්ථය තමයි අර මේ රාගය ඉවත් කිරීම කියන දේ. එතකොට දැන් අපි කකුලේ කටුවක් කනුනහම තව කටුවක් අරගෙන මේ කටුව එළියට ගන්න අපි උත්සාහවත් වෙනවානේ. එතකොට දැන් අර කටුවෙන් අපි අනින්නේ බොහොම පරිස්සමෙන් අර කකුලේ ඇනිලා තියෙන කටුව උඩට ඇදලා ගන්න උවමනාව නිසානේ අනින්නේ. එහෙම නැත්නම් අපි දැන් මේ කටුව අරගෙන පුළුවන් තරම් වීර්යය දාලා පද කරලා එකපාර ඇනලා දානවා කකුලට මේ අර කටුව ගන්න ඕනේ කියලා. එහෙම කරන්නේ නැහැ. එතකොට මේ අසුබේ බලනවා කියන එකත් අන්න ඒ වගේ හිතට ගිහිල්ලා මේ පටිගය උපදිලා අප්‍රසන්න කරලා පිළිකුල් කරලා ඔක්කොම එපා කියලා අයින් කරන්න බලන දෙයක් නෙමෙයි. එයාර කකුලේ ඇනිච්ච රාග නැමැති හුල දුරු කරගන්න ඕන නිසා ගලවලා දාන්න ඕන නිසා තමයි අසුබේ නැමැති තව කටුවක් අරගෙන එයා මේ කටුව තව කටුවකින් ඉවත් කරන දේ කරන්නේ. එතකොට මොකද අසුබේ කියන දේ ගොඩක් වෙලාවට බොහොම මේ ඒ කියන්නේ පක්ෂයි ද්වේෂයේ පැත්තට නැඹුරු වෙන කෙනෙකුට බොහොම පක්ෂයි අසුබේ කියන දේ. හැබැයි ඒ පැත්තට පක්ෂ වුණාට ඒක රාගයට ප්‍රතිපක්ෂයි. ඒ නිසා අපි එතනදී වඩන්න තෝරන්නේ ඒක ඒ අර්ථය සඳහා. එතකොට කෙනෙකුට ඒ රාගසහිත සිත් යටපත් වුනහම යා මොකද්ද කරන්න ඕන? තවදුරටත් එයා අසුබේම වඩ වඩ ඉදිරියට යා යුතු නෑ. සාමාන්‍ය පැවැත්ම තුළ. අපි ගත්තොත් අපි මුලින්ම කතා කළා අපි මේ භාවනා වැඩසටහනදී අපි ඉලක්කගත කරන්නේ කවුද කියන එක පිළිබඳව. ඒ කියන්නේ මේකෙදී සියල්ල අතහැරලා දාලා මේ වනගත වෙච්ච පිරිසකට නෙමෙයි මේ ආමන්ත්‍රණය කරන්නේ. මේකෙදී ගොඩක් වෙලාවට අපි එදිනෙදා කාමභෝගී ජීවිතයක් ගත කරන කෙනෙකුට එයාගේ හිත සංයත බවට පත් කරගෙන කොහොමද ධර්ම ප්‍රතිපදාවට ප්‍රවේශය සලසා ගන්න කියන එක ඉලක්ක කරගෙනයි මේ වැඩසටහන ගොඩක් වෙලාවට පවත්වන්නේ. ඒකට ඒ නිසා අසුබය කියන දේ අපි උපකාර කරගන්නේ අර අපිට ප්‍රතිපදාවට හානි කර ලෙස නැවත නැවත හිතට බලපවත්තන රාග සහිත අදිමත්ත චේතනාව යටපත් කිරීම සඳහා. ඒකට ඒක සමහර වෙලාවට දැන් අපි සාමාන්‍යයෙන් දෛනික ජීවිතයේ ඇතුළටම ගිහිල්ලා කතා කළොත් එහෙම දැන් පිරිමි කෙනෙක් නම් ස්ත්‍රී රූපයන්ට කැමති වෙන්න පුළුවන්. ස්ත්‍රියක් නම් පිරිමි රූපවලට කැමති වෙන්න පුළුවන්. එතකොට දැන් සමහර විට තමන්ගේ ස්වාමියා හෝ බිරිඳ හෝ ඉන්න හැබැයි එයාට අර තවදුරටත් ලස්සන රූප පිළිබඳව එයාගේ හිත යනවා ඒ නිසා ඒ බඳු රූප දැක්කහම ඒ බඳු රූප පිළිබඳව ඇලෙනවා ඒ බඳු රූප හොයනවා ඒ බඳු රූප පස්සේ යනවා ඒ බඳු ශබ්ද පස්සේ යනවා ඒකට දැන් ඒ ඒ වගේ දේවල් වලදී යනවා කියලා කියන්නේ ගොඩක් වෙලාවට ඒ තියෙන්නේ මිනිසුන්ගේ රාගයේ අධිමත්ත බව නැතින කියන අන්න එතනින් තමයි Tamanට රාගයේ අධිමත්තද නැද්ද කියන එක පිළිබඳව මේ ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට තේරුම් ගන්න තියෙන අවකාශය. ඒ කියන්නේ Tamanට හැම වෙලාවකදීම මේ යනකොට එහෙම දේවල් සිද්ධ වෙනවා. දැන් අපි සමහර වෙලාවට සමාජය තුළ හැසිරෙනකොට අපි දකින මිනිස්සු හැසිරෙන විදිහ කොහොමද කියලා. ඒක ලස්සන රූප පිළිබඳව මිනිස්සුන්ගේ හිත ගන්න විදිහ කොයි විදිහටද කියලා අපි දකින එක ධර්මයේ පැත්තෙන් අපි දන්නවා හිතේ විදිහටත් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. නහම්බිකේ අඤ්ඤං ඒක රූපම්පි සමනුපස්සම්මි යන්නේවා පුරිසස්ස චිත්තම් පරියාදාය චිත්තති යතේදම් බික්කවේ ඉති රූපං ඉති රූපං බික්කවේ පුරුෂස්ස චිත්තං පරියාදාය චිත්ත. මහන්නේ මම නාහම් බික්කයන්නේ ඒක ධම්මම්පේ සමන සමනපස්සය මහන්නේ මම එක වෙන එකද ධර්මයක්වත් දකින්නේ නැහැ. යම් විදිහකින් පුරුෂයාගේ සිත නැඩගෙන තියනවා නම් ස්ත්‍රී රූපේ තරම් වෙන එකම ධර්මයක්වත් මම දකින්නේ නැහැ කියලා දේශනා කරනවා. වගේ ශබ්දය, ගන්ධය ආදී ආත්ලෙස දේශනා කරනවා. ඒකම අනිත් පැත්තට දේශනා කරනවා. යම පුරුෂයාගේ සිත නැඩගෙන පවතිනවා නම් මේක ඇවිල්ලා බොහොම පොදුවේ දේශනා කරපු දේශනාවක් සමස්තයක් විදිහට සමහර වෙලාවට මේක විකෘති ඇති වෙන කෙනෙක් කියන්නේ වෙනස් වෙනස් විදිහට ඇති වෙන කෙනෙකුට හිතෙන්න පුළුවන් වෙනස් ඇති වෙන කෙනෙකුට නෑ එහෙනම් මෙහෙම දේවල් තියෙන්නේ කියලා. ඒ දේ තුල උනත් ඒ බඳු ආකාර පුද්ගලයන්ට උනත් ඒ ඇති වෙන ආකාරයම තමන්ගේ සිද්ධාන්න ස්වરૂපය ගැන තමයි මේ කතා කරන්නේ. ඒකට ඒ තමන්ගේ සිද්ධාන්න ස්වરૂපය දිහා බැලුවාම එබඳු රූප පිළිබඳව නැවත නැවත තමන්ගේ සිතේ යනවා නම් සීමාවකටපත් නොවි තෘප්තිමත් නොවි එබඳු දේවල් පසුපස යනවා නම් අන්න ඒකට කියනවා මේ මනසට අතෘප්තිකර ස්වභාවයකින් යනවා ඒක රාගයේ අදිමත්ව යන චරිතයක් ඒකට මෙන්න මේ රාගයේ අදිමත්ව යන මේ කෙනාගේ මේ රාගය පාලනය කිරීම කරන්නට ඕනේ අදුම කරන්නේ යටත් පිළිසින් සාර්ථක ජීවිතයක් ගත කරන්නත් ඔබ පාලනය කරගන්න තැනේ එතකොට භාවනාව ගැන මේ අපි භාවනාව ගැන කතා කරන උත්තරීතර දෙයට යන කොහොමද එහෙනම් පාලනය කරගන්න අන්න ඒ නිසා තමයි ඒකට උපක්‍රමයක් විදිහට අපි පළවෙනි උපක්‍රමය හැටියට අපි අසුබේ පැත්ත පාවිච්චි කරන්නේ. ඒකට ඒකෙදි තමන්ට බුදා පිළිකුලක් දැනෙන කොටස ගන්න ශරීරයේ ගුණ ගුණ කොටස වලින් තමන්ට වඩා පිළිකුලක් දැනෙන කොටස. අසුචි මල මුත්‍රා මේ දේවල් වලින් ඕන කොටසක් ලේ සරව මේ ආදී ඕන දෙයක් අරගෙන තමන්ට බලන්න මේ වල තියෙන අසුබ නිස්කිත ස්වභාවය. ඒ අසුබේ දැනෙන කොටස අරගෙන තමන්ගේ කයේ පවතින තිබඳු අසුබ නිස්කිත දෙයක්මයි. බාහිර කයේ පවතින තිබඳු අසුබ නිස්කිත ස්වභාවයක්මයි කියන තැන දකින්න. ඒකෙදි ඉස්සෙල්ලාම දකින්න එපා තමන්ට ප්‍රියමනාප පුද්ගලයා තමන්ට රාගය වඩාත්ම ඇති වෙන රූපය ගැන ඒ විදිහට බලන්න යන්න අවශ්‍ය නැහැ. ඉස්සෙල්ලා සාමාන්‍යයෙන් රූපේ තියෙන අසුබ නිස්සිත අරමුණ උපුටා ගන්න මනසට. ඒ තමයි පළවෙනි අදියර. අසුබේ ගැන අපි කතා කරනකොට අසුබේ ගැන බලනකොට අපිට ඉදිරියේදී බොහොම තව කතා කරන්න පුළුවන් මේක ගැන මේ රාගේ චරිතයට දාලා අපි කතා කළොත් එයා මේ චරිතය වෙනස් කරගන්න ඕන නම් එයාට කරන්න තියෙන දේ තමයි දැන් එයා ඉස්සෙල්ලා උපුටලා ගන්න ඕන දේ තමයි අර අසුබ නිස්සිත ස්වභාවය මොකද්ද කියන එක තමන්ගේ මනසට ඉස්සෙල්ලා අරගන්නට ඕන. ඊට පස්සේ ඒක ආදේශ කරන්න තමන් සහ තමන්ට මධ්‍යස්ථ අරමුණ පිළිබඳව මධ්‍යස්ථ පුද්ගලයා ඉන්නවනේ. මෙහිම තැන්වල තියෙන්නේ මේ වගේ අසුබ නිස්සිත ස්වභාවයක්. තමන් කියන තැන තියෙන්නේ අසුබ නිස්සිත ස්වභාවයක්. මේ මේක හොඳට මේ අසුබ නිස්සිත ස්වභාවය ප්‍රකට කරන්නේ. ඒ වගේම දැන් ගිහිල්ලා පාරක් අයිනේ හිටගෙන ඉන්නකොට අර තමන්ට දැනෙන අසුබ සංකල්පනාව තියෙනවනේ. ඒ අසුබ සංකල්පනාව කියන එක කණ්ණාඩියක් බවට පත් කරගන්නකෝ. ඒ කණ්ණාඩියක් බවට පත් කරගෙන තමන් ඉස්සරහට එන චරිත දිහා පුද්ගලයා දිහා අර අසුබ්බේ නැමැති කණ්ණාඩි දෙක හරහා බලන්නකො. අර අට්ටික සංඥාවකින් ඇට සැකිල්ලක් යනවා කියලා දැක්කා වගේ. එතකොට අපිට අර පුද්ගල සංඥාවත් එක්ක සුචි සංඥාව පිරිසුදු කියන මේ මේ සුබ සංඥාව එතන උපදින්නේ නැතුව අසුබේ නිකම්ම ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒකම වඩා වඩා ප්‍රකට වෙනකොට අර ප්‍රිය ආරමුණටත් ඒකම සබන්නේ. ඒක ඒක ප්‍රායෝගිකව භාවිත කරන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම නැත්නම් ඒකේ ලැබෙන ආදීනවයේ පැත්ත බලන්න. ඒ ආදීනවය ලෞකික වශයෙන් තමන්ගේ ජීවිතයේ පරිහානියටපත් වීම. හිත හිතා තමන් හැවීම, තමන් නිසා එක්ක අනුන් හැවීම, ඒ වගේම තමන්ගේ පෞල් ජීවිතය පිළිබඳව කල්පනා කිරීම, ඒවා ඔක්කොම ආදීනවයේ පැත්තට වැටෙන දේවල්. ඒ වගේම සසර පිළිබඳව හිතන එක වැඩිපුරම මේ විදිහේ අකුසල විතර්කයක් තුළ ඉඳලා ඕනම මොහොතක මරණයටපත් වෙන්න පුළුවන්කම තියෙන අපි මෙහෙම අකුසල විතරක නම් බහුලීකృత කරන්නේ වැඩිපුර හිතට පුරුදු කරන්නේ මේ අකුසල විතරකය මාව සුගතියට අරගෙන යයිද දුගතියට අරගෙන යන්නේ ඒකාන්තයෙන් දුගතියට අරගෙන යන්නේ මරණාසන්න මොහොතෙදිත් හිතගත්ත හිතට බලපෑම් කරපු අරමුණක් විදිහට ඔය අරමුණ ඉදිරිපත් වුණොත් එහෙම උපදින්න පුළුවන් කොහෙද ගිහින් ප්‍රේත ලෝකෙක හරි දිවිසංගත ලෝකෙක හරි නේද උපදින්න පුළුවන්කම තියෙන. එහෙනම් මේ වගේ දෙයක් නොසුදුසු විතර්කයක්නේ මම මේ මනසින් හිතන්නේ කියලා ඒකේ ආදීනමේ පැත්ත හොඳට මනසට පෙන්වලා දෙන්න. එතකොට අපිට පුළුවන්කම තියෙන විතර්කය යටපත් කරලා දාන්න. මේ විදිහට තමන්ගේ චරිත ස්වභාවය තේරුම් අරගෙන ඒ චරිත ස්වභාවයට වඩා ප්‍රතිවිරුද්ධව යන විදිහට මානසිකාරය පවත්නකොට අපිට පුළුවන්කම තියෙනවා බොහොම සාර්ථකව අර උත්සන්න කෙලෙසයන් යටපත් කරලා දාන්නට. ඒ වගේම ද්වේෂය පිළිබඳව ගත්තොත් අපිට පුළුවන් මෛත්‍රිය කියන දේනේ අපි දේශයට ප්‍රතිපක්ෂ දේ හැටියට භාවිත කරන්නේ. අපිට තරහක් යනවා, මනාපයක් ඇති වෙනවා කියන තැනකදී කෙනෙකුට සාමාන්‍යයෙන් ස්වභාවිකව තරහ යන්නට පුළුවන්. ඒක සාමාන්‍යයෙන් හිතේ පවතින අකුසල විතරකයක ස්වභාවය. ඒයි ද්වේෂ චරිතයක් කියලා කියන තැනදී ඊට වඩා වෙනස්. Tamange හිත නිතරම ගැටෙනවා. අනුන් එක්ක ගැටීමටම තමයි යන්නේ. හරියට මේ කටුවකුලක් සහ නූල් කෝලයක් වගේ මේක හැම වෙලේම පැටලෙනවා හිත මෙහෙට කොහෙන් හරි කොනක් ඇදිලා ඇවිල්ලා Taman නිතරම ගැටෙනවා අන්න ඒක තමයි දේශ චරිතයක තියෙන ස්වභාවය කෙනෙකුගේ වැරදි පැත්තක්මයි තේන්නේ එතකොට ඒ ඒකත් එක්ක ගැටීමක් හැම වෙලාවකදී නැති වෙනවා මොන විදිහකවත් ඒ කෙනාව සතුටින් තියෙන එක පුළුවන්කමක් තියෙන දෙයක් නෙමෙයි අන්න ඒක දේශ චරිතයක ස්වභාවය Taman මොහොතකට Tamanගේ පැත්තට හැරිලා බලන එක වටිනවා මට හැම වෙලේකමයි තව කෙනෙකුගේ වරදක් තියෙන්නේ. මේක ප්‍රායෝගිකව අපි සිද්ධ කරන දෙයක්, අපි ප්‍රායෝගිකව සිද්ධ කරගෙන එන දෙයක් තමයි. දැන් කෙනෙකුගේ වරදක් නැවත නැවත පේනවා නම් අපි හිතලා බලනවා ඇයි මට මේ කෙනාගේ වරද මට හැම වෙලේම වරදක්ම පේන්නේ? ඇයි මේ කෙනාගේ ජීවිතේ මට හොඳක් පේන්නේ නැත්තේ? අපි හිතලා බලන. එතකොට පේනවා මේකට හේතුව තමයි හිතෙන් අර අරමුණු කරන්නේම ද්වේෂය නිසා වැරදි දෙයක් නෙවෙයි පටිගේ. ඒගොල්ලේ තමන්ගේ හිත පිළිබඳව බලනකොට තමන්ට නිතරම පේන්නේ හැම පැත්තෙම තමන් ගැටෙන දේවල්. සමහර වෙලාවට අපිට පේනවා නේද සමාජය දිහා බැලුවම සමහර වෙලාවට සමාජ වෛරය කියලා. එතකොට මේ සමාජයේ කිසිම හොඳක් දකින්නේ නැහැ කිසිම මිනිස්සෙගේ කිසිම කෙනෙක්ගේ හොඳක් දකින්නේ නැහැ. කිසිම ධර්මයක හොඳක් දකින්නේ නැහැ. හැම එකටම කරන්නේ දන්නේ එකම දේ මොනවද? බණින එක තමයි දන්නේ. එකම දේ තමයි බණින එක. දොස් කියන එක තමයි දන්නේ එකම දේ. ගොඩක් වෙලාවට මේ ඇවිල්ලා ද්වේෂය අධිමත්ව ද්වේෂය වැඩි පුද්ගලයින් තියෙන ස්වභාවය. ඒ හින්දා මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙන කෙනෙකුට ප්‍රතිපදාවක් පුරන්නට පුළුවන් කමක් නැහැ. මොකද හැම දෙයක් එක්කම ඉවසීමක් නැහැ. ඉවසීමක් නැති ගැටීමකට යන නිසා. ඒක නා පුරුදු කරන්නට ඕනේ නිසා මෛත්‍රී සහගත සිතුවිලි. නිරන්තරයෙන්ම අන්‍යයන් කෙරෙහි මෛත්‍රී බව. දැන් තමන් තමන්ට යහපත කැමති අනුන්ගේ වැරදි දකින්නේ තමන් හොඳයි කියලා හිතන නිසානේ. එතකොට අපිට පුළුවන් නම් බොහොම මෛත්‍රී සහගතව අනේ මට පුළුවන් නම් ඒ අයටත් එබඳු දෙයක් නැති වේවා කියන මෛත්‍රී ස්වභාවය පතුරවන්න පුළුවන් නම් මම යම් විදිහකින් දුකට අකමැති නම් ඒ අය දුකට අකමැතිනේ. එහෙනම් ඒ අයටත් මේ දුක දුරු වේවා කියලා හිතන්න පුළුවන් නම් එතකොට තමන්ගේ ජීවිතයේ තමන් බැනුම් අහනවා බැනුම් අහන්න අකමැති නම් අනේ ඒ අයටත් බැනුම් අහන්න නොලැබේවා කියලා හිතනවනම් මේක මේ අපි වචන ටිකක් හදාගෙන මම නිදුක් වෙන්නා නිරෝධී වෙන්නා සුවපත් වෙන්නා දුකින් මිදෙන්නා කියන එක මේ මන්ත්‍රයක් වගේ හිතේ හිතේ හිතේ කියලාම තේරුමක් ඇති වෙන දෙයක් නෙමෙයි මේක මනෝ කර්මයක් විදිහට අපිට ප්‍රකට වෙන්න ඕනේ ඒකම වචී කර්මයක් තුළ ප්‍රකට වෙන්න ඕනේ. ඒක කාය කර්මය තුළත් ප්‍රකට වෙන්න ඕනේ. එතකොට අපි මේ මෙතන කොච්චර හිතුවත් වැඩක් නැහැ. අපි අකමැති මිනිස්සෙක් ඉස්සරහට එනකොට ඕරෝල බලලා බලන්නේ මත්තමේ නම් අපි ජීවත් වෙන්නේ. ඒ තව මිනිස්සෙක් එක්ක hina වෙලා කතා කරන්න බැරි මත්තමක නම් අපි ඉන්නේ. ඒ මිනිස්සයාට ඇනෙන වැඩක් නම් අපි කරන්න කොහෙන් හරි ගිහිලා මේ දුක හිතෙන කොහෙන් හරි රිදව වැඩක් නම් අපි කරන්නේ. එහෙනම් අපි කොච්චර මෛත්‍රී කළත් ඒ කරන මෛත්‍රියෙන් ඇති වැඩක් නැහැ. එහෙනම් අපි මෛත්‍රිය කරන්න ඕනේ ඉසල තමන්ගේ ස්වභාවය පිළිබඳව තේරුම් අරගෙන තමන්ගේ තමන් සැප කැමති බව තමන් තමන්ගේ යහපත කැමති බව නිදුක් නිරෝගී සුවපත් බව තමන් කැමති බව මේ පිළිබඳව තේරුම් අරගෙන අනේ මෙබඳු ස්වභාවයක් අනිත් කෙනාටද ලැබේවා කියලා අපි අනිකා පිළිබඳව මේ මෛත්‍රී සිත පැතිරවීම. අපිට පුළුවන් පුද්ගලයෙක් පිළිබඳව පතරවන්නත් පුළුවන්, පිරිස් පිළිබඳව පතරවන්නත් පුළුවන්. පොදුවේ ගත්තාම අපි මෛත්‍රී භාවනාව කියන එක ගැන කතා කිරීමේදී අපිට තව බොහොම විස්තර කතා කරන්න පුළුවන්. මෙන්න මේ මෛත්‍රී සිත හුරු පුරුදු කිරීම තමයි ද්වේෂ චරිතයට පුළුවන්කම තියෙන්නේ. Taman ද්වේෂ චරිතයක්ද කියන එක හොයාගන්න තියෙන හොඳම ක්‍රමය තමයි Tamanට අර ගැටීම් නිශ්චිතව Tamanගේ මනස හැසිරෙනවද කියලා බලන එක. Taman එක්ක එකට ඉන්න අය දේශ චරිතයක්ද කියලා හොයාගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි ඔහුගේ චර්යා රසාව පිළිබඳව නිරීක්ෂණය කිරීම. ඉතින් වෙනස් වෙන්නත් පුළුවන් සමහර චරිතවලට අනුව. ඒ ගොඩක් වෙලාවට ද්වේෂ චරිතයගේ ස්වභාවය තමයි හැමදේම අවුල් ගෙවුල් විදිහට තමයි කරන්නේ. නිදුලක් අත ගෑවත් නිදුල හැරෙලා යන විදිහට තමයි ඉබල් පාර ගහන්නේ. ඒ වගේම අඩිය තියලා ගියා කකුල කකුල අඩිය තියලා යනකොට මේ අර ඇඟිලි ටිකෙන් පස් ටික මේ පස්සට විසිනවා වැලි ටික පිටිපස්සට විසිනවා ඒ දිනකට සාමාන්‍යයෙන්. එතකොට මේ ඒබඳු චර්යා රතාවක් දිහා බැලුවහම එයා ඉන්න කුටිය කොහොමද තියාගෙන ඉන්නේ ඉන්න කාමරේ කොහොමද පරිහරණය කරන්න කියලා බැලුවා. එයා ඔහේ පිළිවෙලක් නැතුව එහෙම මෙහෙම දානවා, දමන ගහනවා, ඒ වගේ දේවල් ගෙනාව එහෙම අත්හැරිය. ඒ වගේ ක්‍රියාකලාපයන් තුළින් අපිට හඳුනගන්න පුළුවන්කම තියෙනවා මේ කෙනාගේ ගති ලක්ෂණ මොනවද කියන එක. ඒකට මෙයාගේ මොන චරිත ලක්ෂණද වැඩි කියන එක ගැන අපිට ඒ වගේ ලක්ෂණ වලින් හොයාගන්න පුළුවන්කම තියෙනවා. මේ දේශ චරිතයේ තියෙන ස්වභාවය. තරහෙන් නිරන්තරයෙන්ම කටයුතු කිරීම තුළ යාගේ ක්‍රියාකාරකම් තුළ ඒක ප්‍රකට වෙන්නේ නැතයි මොන පැත්තකින් හරිනේ. ඒකට ඒ දේශ චරිතයක් තියෙන කෙනෙක් පිළිබඳව එහෙම තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට ඔය ඔය කිව්වේ බොහොම ටිකයි බොහෝ චරිත ලක්ෂණ තියෙනවා අපිට කතා කළොත් එහෙම ඔය පිළිබඳව ඒ කියන්නේ එළියට පේන ලක්ෂණ අපිට තියෙනවා හැසිරීම තුළ මේ චරිතය මොකක්ද කියන එක පිළිබඳව විනිශ්චය කරගන්නට. මම හිතන්නේ වැදගත්ම දේ වෙන්නේ ඔබ වටේ තියෙන චරිත විනිශ්චය කර ගැනීම නෙමෙයි මොකද භවනාංශාරවරයෙක් බවට පත් වෙනවා නම් ඒක වැදගත් වෙනවා දැන් මම හිතන්නේ ශ්‍රවණය කිරීම තුළ අපිට අවශ්‍ය වෙන්නේ ඒ තත්ත්වය නෙමෙයි භවනා කිරීම කියන දේ ඔබට වැදගත් වෙන්නේ ඔබේ චරිතය මොකක්ද කියන එක හඳුනා ගැනීම ඉතින් බොහොම තරහ සහගත ගැටීම් මිශ්‍රිත සිතුවිලි නම් මනස තුළ නිතර උපදින්නේ එහෙනම් තේරුම් ගන්න ඔය ඉන්න මට්ටම ද්වේෂචරිතයක ස්වභාවයේ ඒකට වහා ප්‍රතිකර්ම සපයන්නට ඕනේ. උත්සන්න කෙලෙසේ තමයි තරහව. ඒ තරහවට ප්‍රතිකර්ම සපයන්න නැතුව කොහොමදවත් පුළුවන් කමක් නැහැ. ඉනිදිරියක් යන්නට කියලා ඔබ හොඳින් ඒ පිළිබඳව තේරුම් ගන්නට අවශ්‍යයි. ඊට පස්සේ අපිට මෝහ චරිතයේ ස්වභාවය. මෝහ චරිතයත් කිසිම පිළිවෙලකට වැඩක් කරන කෙනෙක් නෙමෙයි. මෝහය කියන්නේ මේ ටිකක් පැටලිලි සහගත පුද්ගලයෙක්නේ. බොහොම ඉක්මනට තීරණ වෙනස් කරනවා. සාමාන්‍යක ඒක දැනක ඇත්තේ නැහැ. ඒ වගේම තමයි ඒ කෙනාට තමන්ගේ කියලා ස්ථාවරත්වයක් නැහැ. එයා මෙදුරක් අතු ගෑවත් ඒක පිළිවෙලට අතු ගාන්නේ නැහැ. ඉදල් පාරවල් ටික එහෙම මෙහෙම එහෙම මෙහෙම ගැහුවා. මේ ඒ වැඩේ කළා. කාමරේ තියාගෙන ඉන්න පිළිවෙල වැඩුවත් කිසිම පිළිවෙලක් නැහැ. අර එහෙම මෙහෙම ඒවා දාලා ඒක අවශ්‍යලා තියාගෙන ඉන්නේ. ඒ වගේම එයාගේ මේ වචන කතා කිරීම සහ පැහැදිලි සාගතව තමයි වචන කතා කරන්නේ. ගමනක් ගියත් එයා පිළිවෙලට අඩිය තියලා එහෙම යන්නේ නැහැ. ඔහේ පිළිවෙලක් නැතුව ඔහේ ඒ ගමනක් යන්නේ. එතකොට එයාගේ ඇඳුම් පැළඳුම් පවා එහෙම පිළිවෙලක් දකින්නට නැති ස්වરૂපයක තමයි අවස්ථාවගෙන යන්නේ. ඒතකොට මේ මෝහ චරිතයේ තියෙන ස්වභාවය. ඒතකොට මේ මෝහ චරිතයට භාවනාවක් ගැන කතා කරනකොට ඒකේ නා තේරුම් ගන්න තෝරන ඉස්සෙල්ලම තමන් තමන්ගේ චරිතය මොකක්ද කියන එක පිළිබඳව මෝහ චරිතයයි කියලා කියනකොට මේ කියන්නේ මෝහ චරිතය කියලා අර මේ අපි කියන්නේ මන්දබුද්ධියයි කියලා. ඒ කතා නෙමෙයි කියන්නේ මෝහය අදිමත්යි කියලා කියන්නේ තමන්ගේ අරමුණු බොහොම පැහැදිලි නෑ උද්දච්ච සහගත සිතේදී එහෙම වැඩි. ඒ කියන්නේ ඒ විසිරුණු ස්වභාවයන් වැඩි. එබඳු පුද්ගලයෙක් ගැන මම කතා කරන්නේ. ඒකට හිත ගොඩක් අරමුණු වල විසිරිලා නිසා යාට ඒකාකාරී සලස්මක් නැහැ. අපි ඉඳගෙන ඉන්න කියලා කිව්වොත් එහෙම එක ඉරියව්වකින් මේ පුද්ගලයාට මේ ඉඳගෙන ඉන්න බෑ. සාමාන්‍යයෙන් මේ චරිතයේ තියෙන ස්වභාවය තමයි මම හිතන්නේ දැන් ඉඳගෙන ඉන්නකෝ ප්‍රෑක්ටිස් කර අපි තුන් විනාඩි දෙක පහක් ඉන්න කිව්වා කියලා. ඔය පහ අතරදී ගොඩක් දේවල් කරනවා. සමහර වෙලාවට මේ ඔය පහ ඇතුළත ඉරියව් වෙනස් කිරීම කියන එක මේ සමහර චරිතවල මම නිකන් භාවනා ගැන කතා කරනකොට අපි ආමුදුරෙන් මම ගණන් කළා තියෙන සමහර චරිතවල විනාඩි 5ක් විතර ඇතුළත සිය පාරකට වැඩිය සමහර වෙලාවට අර ඒක කසනවා මේක කසනවා අතපය පොඩ්ඩක් කොල්ලනවා පොඩ්ඩක් අමාරුව තාපව හරි හරි බරි ගහලා ඉඳ ගන්නවා ඒ වගේ දැන් ඉරියව් කරත් මේක ඉරියව්වක ඉන්න පුළුවන් කමක් නැහැ එතකොට අර ඒ වගේ ස්වභාවයන් දක්වනවා හිත බොහොම විසිරලා තියෙන වැඩිපුර ගොඩාක් විසිරලා ඒකට ඒ විදිහට වෙන්න පුළුවන් වැඩි ප්‍රවණතාවයක් තියෙන්නේ මෝහ චරිතයක ලක්ෂණ විදිහට එතකොට ඒ වගේ කෙනෙක් මේ මෝහය යටපත් වෙන විදිහට මානසිකාරයේ පැවැත්වීම වැදගත් වෙනවා. විශේෂයෙන්ම සිහිය පිළිබඳව අවධානය යොමු කිරීමත් ඒ වගේම ප්‍රඥාව අවදි වෙන පැත්තට යාගේ මානසිකාරයේ වැඩි කිරීමත් සති සම්පජාඤ්ඤය කියන දේ ප්‍රගුණ කිරීම තමයි අහත ප්‍රධානම උත්තරයක් හොයාගන්න තියෙන තැන. ඒ වගේම අපි අනික් චරිත විදිහට ගත්තොත් අපිට තේරුම් ගන්නට පුළුවන් ශ්‍රද්ධා චරිතය. ශ්‍රද්ධාව කියන්නේ කුසල ධර්මයක්. ඒකට ශ්‍රද්ධා චරිතය හඳුනා ගන්නට පුළුවන්. ඒකට ශ්‍රද්ධා චරිතයේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩි වෙන. තවදුරටත් එයා වඩන්නට ඕනේ ශ්‍රද්ධා ශ්‍රද්ධාව කියන දේ නෙමෙයි. එයාට අදි ඉන්ද්‍රිය ධර්ම වැඩෙන විදිහට එයා දක්ෂ වෙන්න ඕනේ මානසිකාරේ පවත්වාගෙන යන්නට. ඒ වගේම විතක්ක චරිතය ඉන්නවා. විතක්ක චරිත කියලා කියන්නේ එයාට මේ හිතට ඇති වෙන විතරකණයන් බොහොම වැඩි. ඊට පස්සේ බුද්ධ චරිතය ඉන්නවා. සමහර දේවල් හැම වෙලාවකදීම බුද්ධිගෝචරව තමයි බලන්නේ. ඒකට ප්‍රඥාව කියන දේ හොඳයි. හැබැයි අදිමත්ව යෑම, වැඩිපුර යෑම ඉදිරියට යෑම කියන එක මනස කටවර කරන ධර්මයක් බවට පත් වෙනවා. ඒ නිසා මෙන්න මේ කියන චරිත තුනටත් ඒ ඒ චරිතයට අදාළ වෙන භාවනාවන්හි නියුක්ත වීම කියන දේ අත්‍යන්තයෙන්ම කළ යුතුයි. එතකොට දැන් Tamanta කියන කුසල ධර්ම පැත්තෙන් චරිතේ වැඩි නම් ඒ චරිතය මොකද්ද කරන්න ඕනේ? දැන් බුද්ධි චරිතයක් නම් එයා තවදුරටත් දර්ශනයේ පැත්තෙන් ප්‍රඥාව පැත්තෙන් මානසිකාරයේ පවත්වනට වඩා එයා සමාධිය පැත්තට ප්‍රමුඛතාවය දෙනවා නම් වැදගත් වෙනවා. විතර්ක චරිතයේට විතර්ක සංසිඳ වීම තමයි කරන්න ඕනේ. ආනාපාන සති භාවනාව වගේ දෙයක් එයාට වැදගත් වෙනවා. මොහ චරිතයටත් ආනාපාන සති භාවනාව සහ සතිසන්ත ගැනීම නිශ්චිතව ප්‍රධාන භාවනාවන් එයාට ඔක්කොම වගේ වැදගත් වෙනවා. සිහිය සහ නුවණේ පැවැත්මට. මෙන්න මේ ආකාරයට අපිට චරිතානුකූල භාවනාවන් පිළිබඳව ප්‍රධාන වශයෙන්ම හඳුනා ගන්නට පුළුවන්. ඒකවල ගොඩක් වෙලාවට මේ කියන ලක්ෂණ කිව්වහම ගොඩ දෙනෙක් තමන්ගේ ශරීරය දිහා හැරිලා බලලා කියනවා හිතනවා මේ මේ ලක්ෂණ ටික මතක් තියෙනවානේ මේ දේශ ලක්ෂණක් තියෙනවා රාග ටික රාග ලක්ෂණ ටිකක් තියෙනවා එතකොට මේ මම මොකද්ද කරන්න ඕනේ මේ ඔක්කොම කලවම් වෙලා තියෙනවා නේද කියලා එතකොට මේ තමන්ගේ චරිතය හඳුනා ගැනීමේදී අර මම කියපු විදිහට වඩාත්ම වැඩිතර සිතුවිලි ඇති වෙන පැත්ත තමයි Taman තෝරාගත යුත්තේ. රාගය නම් රාගයේ පැත්තට තමයි අපි දවසක් අපි මේ දවස් දෙක තුනක් ගණනය කළොත් අපේ සිතුවිලි වැඩිපුර රාග සහිත පැත්තට තමයි හිත බර වෙලා තියෙන්නේ. එහෙනම් Tamanගේ චරිතය තීරණය කරගන්න. ඒ වගේම එකම චරිතයක් කෙනෙකුට සමහර විට දිගටම තියෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ කොටින්ම කියනවා නම් තමන් භාවනා වෙද්දි තමන්ගේ ජීවිතය වැඩිපුරම නැඹුරු වෙන පැත්ත ගැන හැම වෙලාවකදීම දැනුවත් වෙනවා. තමන්ගේ හිත වඩාත්ම නැඹුරු වෙන පැත්ත ගැන. ඒක රාගයේ පැත්තට නම් ඒක ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන. දේශයේ පැත්ත නම් ඒක ප්‍රතිවිරුද්ධව භාවනාව වඩන්න පුරුදු වෙන්න ඕන. මෝහයේ පැත්ත නම් ඒක ප්‍රතිවිරුද්ධව භාවනාව වඩන්න පුරුදු වෙන්න ඕන. මේ කතා කරේ අර උත්සන්න කෙලෙස් ධර්මයන් යටපත් කිරීම කියන දේ අපි සිදු කර ගැනීම සඳහා අපි කොහොමද භාවනාව සකස් කරගන්නේ කියන පැත්ත. ඒකට ඒක උත්සන්න කෙලෙස් යටපත් කර ගැනීම සඳහා ඊට පස්සේ අපි ඊළඟට කතා කරන්න පුළුවන්කම තියෙනවා පියවරකට පියවරට අපි කොහොමද අනෙක් භාවනාවන් කරා පියනගන්න කියන එක පිළිබඳව අපිට විශේෂයෙන් හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එහෙමයි සන්නස වහන්සේ පැහැදිලි කරපු කාරණාත් එක්ක තව උපදේශක් ලබා ගන්න විදිහට සන්නස මේ ධාර්මිකුත් එක කියන සන්නස මේ යම් කෙනෙක් භාවනාව ආරම්භයේදීම මෛත්‍රිය කියන ඒකත්වයට හිත ගන්න එයා උත්සාහ කරනවා. නමුත් ටික වෙලාවක් ඉද්දි අර උදාහරණයක් ගන්න දැන් අපි ගත්තොත් තමන් ඊට පස්සේ ආවට සිග්න පිටස ඒත් එක්ක බලද්දි එයාට හිතනවා මේ දැන් මෙතන මේ සත්ව පුද්ගල භාවයක් නෙවෙයි. ඒ වගේ හිතට විතර්කයක් එනවා සනද. එතකොට එයා බලනවා එහෙනම් මම මේක නෙවෙයි ආයතන පැත්ත ටික බලන්න ඕනේ. ස්කන්ධ ටික බලන්න ඕනේ. නමුත් ඒක ඒ සාර්ථක තැනකට නෙමෙයි සවයන්නා කියන්නේ. මෙන්න මේ වගේ කෙනෙක්ට දෙන්න පුළුවන් උපදේශ කොහොමද ගන්නස මේ කියන්නේ භාවනාව ආරම්භයේ සිටින කෙනෙක් කියන්නේ. ඇත්තටම මේ බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් මම හිතන්නේ මනුසංක ඇහුවේ සමහර වෙලාවට මේ ඒක ලොකු ගැටලුවක් කරගන්නවා මේ මේ සත්පුද්ගල බව තුළ ඉඳලා මම වඩන්නේ කියන එක සමහර කෙනෙකුට මූලික භවනා අධීරක ඉන්න කෙනෙකුට. දැන් අපි වගාවක් කරනකොට අපි වී වගාවක් කරනවා කියන්නේ අපි වී වපුරලා තියනවා අපි වියදම සුත් කරලා තියනවා වී අස්සන්නක් වෙලා ගැනීම සඳහා පිටු වමනාව තියෙන්නේ වී නැමැති භෝගය. ඒකට වී භෝගය අපි ලබා ගැනීම සඳහා වුණාම මේ නියරේ හැදෙන වට්ටක් වගේ. හැදිලා දැන් මේක කුඹුරු මැද්දටත් ගිහිල්ලා කුඹුරේ තියෙන ගොයන් ටිකක් අහගෙන දැන් වට්ටක් ඇති කරගෙන පටන් ගන්නවා. දැන් මම අහන වී කියන දේ නම් අපිට අවශ්‍ය වී භෝගයට වට්ටක්ක පරිබෝධයක්ද නැද්ද? වට්ටක්ක අපිට පරිබෝධයක්. එහෙනම් වී අස්සන්න නම් අපේ බලාපොරොත්තුව අපිට මේ වට්ටක්ක නැමැති පරිබෝධය අපිට ඒ වෙලාවේ පැත්තකින් කියන්නේ නෝ වට්ටක්ක කියන්නේ නරක දෙයක් නෙමෙයි. වට්ටක්කත් අවශ්‍ය භෝගයක් තමයි. හැබැයි අපිට දැන් ඕනේ වී අස්සන්න නම් අපි කරන්න ඕනේ වට්ටක්ක කියන දේ දැනට පසෙකින් තැබීම තමයි කරන්නට ඕනේ. අන්න ඒ වගේ තමයි අපි මානසිකාරයක් කරන්න පටන් ගත්තාම හිතේ තියෙන චපල ස්වභාවය තමයි අපිට ඒකට ඒක නතර කරන්න මොනවා හරි දෙයක් ගෙනල්ලා දෙනවා සමහර දේවල් හොඳයි කියලා හිතන දේවල් තමයි ගෙනල්ලා දෙන්නේ. දැන් හිතන්නකෝ අර කිව්වාගේ මෛත්‍රී සහගත සිත අපි වඩනවා දේශය යටපත් කරා. ඒතකොට දැන් මෛත්‍රී සහගත සිත වඩනකොට ද්වේෂය යටපත් වෙනවා. දැන් ඕකට මෛත්‍රියම ගෙනල්ලා දීලා මුහුත් කරන්න බෑනේ. එතකොට මොකද්ද කරන්නේ? හිත ගෙනල්ලා දෙන්නේ අර විදිහට මේ සත්පුද්ගල භාවයේ වදව මොනව කරන්නද කියලා ආයතන භාවනාවක් කරන්න ඕනේ. ස්කන්ධ වශයෙන් දකින්න ඕනේ කියලා තමයි හිත කියලා දෙන්නේ ඊට පස්සේ. අන්තිමේට මේකට ගිහිල්ලා අර ද්වේෂයටපත් වෙලක් නෑ අන්තිමේටම තමන්ගේ හිත තිබූ තැනම නතර වෙනවා සමහර වෙලාවට අසුබේ බලන්න පටන් ගන්නවා අසුබේ බලන්න යන කෙනෙකුට නේත් රූපේදී තියනවා කියන්නේ හම්බෙන්නේ ඇයි මේක බලන්නේ මම කියලා අර දර්ශනීය දැක්කෙන් ඒ වෙලාවට පටන් ගන්න එක දිහා බලන්න. සාස් සමහර වෙලාවට කෙනෙකුට හිතෙනවා මේ බුදුරජාණන් වහන්සේ කියන දණක් මේ වගේ අසුබ සහගත දේවල් තියෙන කියලා ඒක ඒ පැත්තට හොනඹුරු වෙන්න බලන්න. එනකම් මේක මේ හිතේ තියෙන චපල ස්වභාවය හිතේ තියෙන චපල ගතිය. එහෙනම් අපි ඒ වෙලාවට දකින්න ඕන දේ තමයි මේක පලිබෝධයක්. මේක අපි කරන භාවනාවට පලිබෝධයක්. එතකොට මේ සත්පුද්ගල භාවයේ දුර වෙන මානසිකාරය පැවැත්වීම හොඳයි. ඒකට මේ වෙලාවේ අපේ අදහස වෙන්නේ සත්පුද්ගල භාවයේ දුරු කරන්න මානසිකාරය පැවැත්වීම නෙමෙයි. මේ වෙලාවේ අපේ අදහස උත්සන්න කෙලෙසයක් යටපත් කිරීම කියන දේ සිද්ධ කරන්න. අපි භාවිත කරන්න ඕනේ අන්නේ උත්සන්න කෙලෙසේ යටපත් කිරීම සඳහා තිබෙන ක්‍රමවේදේ. එතකොට ඒකට තියෙන ක්‍රමවේදය තමයි උත්සන්න කෙලෙසයක් යටපත් කරන්න තියෙන ක්‍රමවේදය තමයි ඒ කෙලෙසයට ප්‍රතිපක්ෂ වුණු මානසිකාරයේ පැවැත්වීම. එතකොට ඒකට අපිට විපස්සනාව ආපහු අරගෙන ඒ ප්‍රතිපක්ෂව අපි කෙලෙසේ යටපත් කරන්න හදන එක වළක්වන්න උත්සාහවත් වෙන්න එපා. ඒක කෙනෙකුට එතන සත්පුද්ගල භාවයේ නේද තියෙන්නේ කියලා හිතනත් ඔය සත්පුද්ගල බව තමයි දැනට ඒක කමක් නැහැ. ඒක එහෙම පසුගින් තවන්න මට අවශ්‍යතාවය තියෙන මේ වෙලාවේ රාගය දුරු කර ගැනීම සඳහා අසුභය වැඩි වීම, ද්වේෂය දුරු කර ගැනීම සඳහා මෛත්‍රිය වැඩි වීම මට පුද්ගල බවද මේ දැනට ප්‍රශ්නේ තියෙන්නේ මට ප්‍රශ්නේ තියෙන්නේ මේ විදිහට කෙලෙස් ධර්මයන්ගේ උත්සන්න බව. අන්න ඒක යටපත් කරගන්නයි මම මේක කරන්නේ කියන දැඩිව හිත අවවාද කරලා හිතට තමන්ම තහවතුවක් කරලා ඒ නොනවත්වා තමන්ගේ කරගෙන යන කමතහන තුළ කරගෙන යෑම තමයි ඊටාම වැදගත් වෙන්නේ. විපස්සනාව වැඩි වෙනකන් ආවම මම විපස්සනාව පැත්තට මනස නැඹුරු කරගන්නම්. හැබැයි දැනට ඒකට සුදුසු අවස්ථාව නෙමෙයි. ඒකට දැන් මේ උස්සන්න කෙලෙසේ මම යටපත් කරලා ඒක නතර කරලා තමයි මම යටපත් කරන්නේ. ඒකට අදිෂ්ඨානයක් ඇති කරගන්න. මම රාග සහිත සිතක් උපදින්නේ නැති වෙනකම් මම මගේ මනස මේ තත්ත්වයටපත් කරගන්නවා. එතකම් මම විපස්සනාව පැත්තට නැඹුරු වෙන්න හෝ වෙන කිසිම ආකාරයකට මානසිකාරයක් පවත්වන්න මම යන්නේ නැහැ. මගේ එකම අරමුණ තමයි මේ රාග සහිත සිතක් උපදින්නේ නැති තැනට මනසපත් කරගැනීම. නැත්නම් තරහ සිතක් උපදින්නේ නැති තැනට මෛත්‍රිය වැඩි. මේක තමන්ගේ දැඩි අදිෂ්ඨානයක් බවට පත් කරගන්න. ඒ වෙනකම් මම කරන්නේ මෛත්‍රී භාවනාව තමයි. ඒකට සත්පුද්ගල භාවයේ ඉක්මවා යන මානසිකාර මම හිතන්නේ යන්නේ නැහැ. මෛත්‍රියමයි වඩන්නේ. ඒකට තමන් ඒ විදිහට නැවත මෛත්‍රිය කරා නැඹුරු වෙන්න, නැවත නැවතත් මෛත්‍රී සහගත සිතුවිලිම වඩන්න. එතකොට අපිට මේක වරදින්නේ නැති විදිහට අපිට පුළුවන් අපේ මානසිකාරයේ නිවැරදිව අරගෙන යන්න. එහෙමයි සංඥාසෝ. අද කමඨහන වැඩසටහන අපට නිමා කරන්නට කාලය ලැබිලා වටිනා කියන දහම් කාරණා රසක් භාවනාව සම්බන්ධයෙන් අප ස්වාමීන් වහන්සේගෙන් දැන කියාගත්තා. එහෙමනම් අදට අප කමඨහන වැඩසටහන මෙලෙසින් නිමා කරනවා ඔබ සියලු දෙනාට මේ උතුම් කුසලය ගෞතම බුදු සසුනේදීම නිවි සැනසෙන්නට හේතුපනිෂ්ඨේම වේවා. තිරුවන් සරණයි.